බුද්ධයන් වෙන් අදහස් කරන්නේ සියල්ලදත් උතුමායි. උන්වහන්සේ උත්පත්තියෙන්ම බුද්ධ වුණා නොවේ. උත්සාහයෙන් ඥානයෙන් ඒ தത്വයට පැමිණුණේ. බොහෝ කාලයකට පෙර සුමේද නම් තවුස්ව ඉපිද දීපංකර පාදමූලෙහිදී උන්වහන්සේට රහත් වීමට ඉඩ තිබුණත් උන්වහන්සේ කල්පනා කළේ බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරිස්සාමි සංසාරෝඝා මහබ්බය පළමු කොට මම ධර්මයේ තේරුම් අරගෙන අනුන්ටත් තේරුම් කරවලා දෙනවායන් පළමු කොට මා මිදිලා අනුනුත් මුදවා ගන්නවාය පළමු කොට මා බිය ඇති සසර වතුරෙන් එතර වෙලා අනුනුත් එතර කරව ගන්නවාය මේ උතුම් අදහස ඇති කරගෙන අතටපත් වූ අතටපත් වූ නිවන උන්වහන්සේ අත්හැරලා දැම්මා දීපංකර බුදුහාඳුරෝ උන්වහන්සේ මත බුදු වෙන බව ප්‍රකාශ කළා එතෙන් පටන් උන්වහන්සේට නම ලැබුණා බෝධිසත්ව කියන තේරුම. බෝධිසත්ව යන වචනය. බෝධිසත්ව කියන්නේ බුදු භවයේ ඇලුණු තැනැත්තා කියන තේරුමයි. උන්වහන්සේ එතෙන් පටන් නොමිනී හැකි, නොසිතිය හැකි, නොගිනී හැකි කාලයක් මුදුල්ලෙහි බුදු වීමට උපකාර වූ පාරමී ධර්ම පිළිවා. දාන පාරමිතා පිළිවා. දන් දුන්නා සමහර විට උන්වහන්සේගේ ජීවිතයත් පිදුවා අනුන්ගේ ජීවිත බේරා ගැනීමට ව්‍යාග්‍රී ජාතකයෙන් පේනවා ව්‍යාග්‍රී දේනුවත් පැටව පස්තනත් බේරා ගැනීමට උන්වහන්සේගේ ජීවිතය පිදුවා බුදු වීමට කැමති අය ජීවිතේ පාපුදන්ට ඇස්ති මේක හොඳ පාඩමක් පින්වත්නි අපට ඒ අපේ දැන් බෞද්ධයෝ ලේ දන් දෙන්න කැමති, ඇස් දන් දෙන්න කැමති. ඒ බුද්ධාගම ක්‍රියාවේ යෙදවීමයි. ශක්ති ප්‍රමාණෙන් දන් දිය යුතුය. දානිකාවතුන් වහන්සේ සීලය පුරුදු කළා. සීල කියන්නේ හික්මීමටයි. යටත් පිරිසෙන් පිරිසුදු පංචශීලය ආරක්ෂා කළා. කැමතිනම් අටසිලුත් ගත්තා. සීලය ආරක්ෂා කළා හොඳට. ඉක්මීම ඇති කර ගැනීමට චාරිත්‍ර වාරිත්‍ර කියන සිල් දෙකම පුරුදු කළා. නෛෂ්ඨම්‍ය පුරුදු කළා. පැවිදි වීම, කිලේශයන් මේ කාමයන්ගෙන් නික්මීම, මානකම බොහොම උතුම් දෙයක් පින්වත්නි. නිර්වුල්ු වහස වගේ පැවිද්ද මානකම. ගීගේ බලාන ගියාම කෙලස් ආක කෙලස් හට ගැනීමට තියෙන ආකරයක් වගේ ඉතින් පැවිදීමත් උන්වහන්සේ පුරුදු කළා. හැම જાතියෙන්ම එහෙම උන්වහන්සේ පැවිදුණායි කියලා හිතන කාරි නැහැ. නමුත් උන්වහන්සේ අවස්ථාවක් ලැබුණා පැවිදි වුණා. ප්‍රඥාව පුරුදු කළා. නුවණ. බුද්ධ ආගමේ ප්‍රධාන අංගයක් තමයි නුවණ. බුද්ධ ආගමේ මුල මොකක්ද කියලා ඇසුවොත් එකාතකින් කියන්න පුළුවන් කරුණාවයි. මැද මොකද්ද? උත්සාහයයි අවසානයේ මොකක්ද ප්‍රඥාවයි. ප්‍රඥාවෙන් තමයි පිරිසිදුකම ලැබෙන්නේ. මිතුමලෝ ගත්තේ නෑ උන්වහන්සේ ධර්මය ඉගෙනගෙන. අත දිගු කළාම උන්වහන්සේ දන්න සියල්ල කියලා දුන්නා. ඔය දන්න හැමදේම විස්තර කරන්න ගියේ නැහැ. දවසක් මතක ඇති මේ පින්බතුන්ට සිංසපාවනයේදී කොළමිටක් අතට අරගෙන දේශනා කළා භික්ෂුන්ට මා දේශනා කළ ධර්මයේ මේ අතේ අත මිට මිට තියෙන කොළ වගේ දේශනානුකර ධර්මයේ කැලෑවි තියෙන කොළ වගේ දන්න හැමදේම කියන්න ගියේ නෑ අපේ මෝක්ෂයට හේතු වන දේ පමණයි දේශනා කළේ ප්‍රඥාව බුද්ධාගම හැටියට ප්‍රදාන කරන යාඥා නැහැ නමුත් නුවණ තියෙන භාවනාව තියෙනවා ප්‍රඥාව ගාටු වීරිය උත්සාහය ප්‍රඥාවට අනුව ගියා වූ වීරියෙන් ඕන එකක් කරන්න පුළුවන් කියලා කියනවා. වීරියදි මෙතනදී අදහස් කරනවා පරෝපකාරය අනුන්ට උපකාර කිරීම. උන්වහන්සේ බෝධිසත්ව කාලෙදි මහන්සි ගත්තේ දුප්පත් අය උසස් කිරීමට, පහත් අය උසස් කිරීමට මිස උසස් අය පහත් කිරීමට නොවේ. හැම දිනාගියම දිනුවට උන්වහන්සේ වැඩ කළා. මේ ඇතයි කියලා උන්වහන්සේ නැවතුනේ නැහැ. දිගටම වැඩ කළා. නොනවත ඉදිරියට යව් කියලා උන්වහන්සේ දේශනා කළේ මා නිවත් අභික්‍රම මේ පින්වතුන්ට මතකයි අපේ සිරිසන් බෝරයිතුමා මොනවද කිව්වේ? ඉමං සරත්තප්පිසිතං ශරීරං ධාරේමි ලෝකස්ස හිතත්තමේව ලේමස් පිරිමේ කය ධර්මි ලෝසුව පිණසම මේ බෝධිසත්ව ගතියක් පින්වත්නි සමහර ජීවිතය අත්පුද කරනවා අනුන්ට වැඩ කිරීමට කැමති. ඒ වගේම ශාන්ති ඉවසීම. ඉවසීම කියන්නේ අතුල තබා ගැනීම තරහවට මතුවෙන් සිට නොදී තරහව අතුල තබා ගැනීම ඉවසීම. බෝධිසත්වයන්ගේ විශේෂ ලක්ෂණයක් තමයි ඉවසීම. බෝධනා ලෝකේ නින්දා කිරීමට අපහාස කිරීමට කැමති. ඇඟේ මඩ ගන්නට කැමතියි. දොස් කියන්නට කැමැති. ඒ නිසා වැඩියෙත්ම ඉවසීම පුරුදු කළ යුතුයි. ඉවසන බෝධිසත්වෝ තව කෙනෙක් සතුරෙක් කියලා හිතන්ට යන්නේ නැහැ. ඒ සතුරාට මිතුරුකම් පවත්වනවා. සතුරාට කෘතඥ වෙනවා. මක්නිසාද ඉවසීම පුරුදු කරන්න අවස්ථාවක් ලබා දුන්න නිසායි. මේ හොඳ පින්වතුන්ට මතකයි ශාන්තිවාදී ජාතිකයේදී අත්පා කන්නාසා කපද්දිත් මරුමුවට පැමිණ සිටියේදිත් මොනවද කිව්වේ? යෝමේ හත්තේච පාදේච කන්නනාසංච ඡේදයි චිරං ජීවතු සෝ රාජා නහි කුජ්ජන්ති මාජ්සා යමෙක් මාත්පා කන්නහැ කැපුවේ නම් ඒ රයිතුමා බොහෝ කල ජීවත් වේවා නොකිපෙත්මයි මවන්නෝ ඒක හොඳට මතක තියාගන්න මාවිනි අය නොකිපෙත්මයි තරහවන්නේ නැත ඒක ප්‍රධාන අංගයක් වෙනවත් නේ ඉවසීම ඒ වගේම සත්‍ය පොරොන්දු කඩ නොකිරීම. පොරොන්දුවක් වුණොත් කොහොම හරි පොරොන්දු ඉෂ්ට කරන්න කැමැති. තමාගේ වචනයට ගරු කරනවා. අපේ බුදුහාමුදුරන්ට දීලා තියෙන හොඳ වචනයක් යතහවාදී තථාකාරී යතහකාරී තථාවාදී කියන දේට අනුව කරන්නට ඕන කරන දේට අනුව කියන්නට ඕන අප කාටත් හොඳ අවවාදයක් මේක අදිත්‍යාන හොඳ දේ කිරීමට ඉටා ගැනීම මොනවා හරි බාධක කරුණු ඇති වුණාට තමගේ හොඳ අදිෂ්ඨානය බුරුල් කරගන්න කියන්නේ නැහැ. මේ මතක තියාගන්න හොඳ පින්වතුන් ගලටත් වඩා දැඩි මලටත් වඩා මුල කැටි. හොඳ අය තදවිද තැන්වලදී ගලටත් වඩා තදයි. මුලක් විල්තන්දී මලටත් වඩා මුලක්. අදිෂ්ඨානයේ කාට මෛත්‍රී හොඳ අංගයක් මේක. මෛත්‍රී කරන බෝධිසත්වරු මුළු ලෝකෙම අවබෝධ වශයෙන් සලකන්නේ හැමදෙන සහෝදර සහෝදරියන් මෙන් සලකන කිසි විශේෂයක් ක්‍රාන්ති යන්නේ නැහැ. තරහව පුළුවන් තරම අඩු කරගන්න බලනවා. ඕ ප්‍රධාන එකක් අමාරු එකක් උපේක්ෂාව, මදහත් ගතිය. කලබල වන්නේ නැහැ, සාන්ත දාන්ත ගතිය ඇති කරගන්නවා. හොඳ ගාතාවක් තියෙනවා. සීහෝ සද්දේසු අසන්ත සන්තෝ වාතෝව ජාලම්මේ අසජ්ජමානෝ පදුමංවතෝ යේන අලෙම්පමානෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ සීහෝව සද්දේසු අසන්තසන්තෝ ශබ්දයන්නේ තතින ගන්නා වූ සිංහෙක් වගේ ඉන්නට වාතෝව ජාලම්මේ අසජ්ජමානෝ හුළඟ දැලේ සිදුරු වල ඇලෙන්නේ නැහැ ඒ වගේ කිසි දෙයකට නොඇලී සිටින්න මහන්සි ගන්නට ඕන පදුමංවතෝ යේන අලෙම්පමානෝ මදේනලු මහට ගන්නවා. නමුත් මදහා ගැටීමක් නැහැ. ඒ පොකුණත් බබළුවමෙන් මේ නෙළුම තියෙනවා. අපි ඉන්නේ පින්වත්නි මඩ සහිත ලෝකයකයි. තමාගේ චරිතය කිලුදු කරන්න බෝධනා කැමැති. ඇගේ මඩ ගන්නට කැමැති. එවැනි මඩ සහිත ලෝකයක නෙළුමක් වගේ ඉන්නට ඕන. ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. කංග වේරෙක් වගේ තනියම වාසය කළ යුතුයි. මේ පාරමී 10 නොසිතිය හැකි නොගිනිය හැකි නොමිනිය හැකි කලක් පුළුල්ලෙන් වහන්සේ පුරුදු කළා අන්තිම ජාතියේදී සිද්ධාර්ථ නමින් ඉපදිය 16 දී විවාහ වෙලා වයස 29 දී සියල්ල අත්හැර දාලා මානවන්ට ගිය ආය සාවෘද්ධක්ම දුෂ්කර ක්‍රියා කරලා 35 දී උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමෙන් සම්මා සම්බුද්ධ වුණා තමන් වහන්සේ විසින්ම සියල්ල දැනගත් උත්මයෙක් වුණා. ඊට පස්සේ උන්වහන්සේට සම්මා සම්බුද්ධ නම ලැබුණේ. මොනවද තේරුම් ගත්තේ? සත්‍ය හතර. ඇත්ත හතර උන්වහන්සේ තේරුම් ගත්තා. බුද්ධ ධර්මයේ රඳා තියෙන මේ ඇත්ත හතර පිටයි. බුද්ධ ආගමේ පදනම මේ ඇත්ත හතරයි. දුක දුක හට ගැනීමට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ පිළිවෙත සමහරු කියනවා දුකක් තියෙන්න ඕනයි කියලා. බුදුහාන්රේම නෙවෙයි. දුකක් තියෙනවායි කියලා පිළි අරගෙන දුක නැති කිරීමට හේතුව සොයනවා. මෙන්න මේක දුකයි. ඒ දුකට හේතුවක් තියෙනවා තණ්හාව. ඒ තණ්හාව නැති කිරීමකුත් තියෙනවා. මොකද්ද? මේ නිර්වාණය. නිර්වාණය අවබෝධ කරගත්තොත් තණ්හාව නැති වී යනවා. දුක නැති වී යනවා. ඔන්න ඒකට මාර්ගයක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුක දුක හට ගැනීමට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ පිළිවෙත මේ සත්‍ය හතර උන්වහන්සේ තේරුම් ගත්තා බුදු කෙනෙක් පාළුවත් නුවත් මේ සත්‍ය හතර ලෝකේ පවතිනවා උන්වහන්සේ සත්‍ය හතර තේරුම් අරගෙන ලෝකයාට දේශනා කළා දුකයි කියලා බුද්ධ ආගමේ දේශනා කළාට මොකද පින්වත් නේ බුද්ධ ආගම ਸਰව අසුභාත්මක ආගමක් නෙවෙයි ඒ වගේම ਸਰව සුභාත්මක ආගමකුත් නෙවෙයි හරියට කියනවා නම් බුද්ධ ආගම සත්‍යාත්මක ආගමක්. ඇත්ත ප්‍රකාශ කරන ආගමක්. මේ සත්‍ය හතරම තියෙන්නේ මේ සත්වය අසුරු කොටගෙනයි. Tamange පිට නෙවෙයි. බඹයක් පමණ වූ සික්පිත් ඇති මේ පංචස්කන්ධේමලා උන්වහන්සේ මේ සත්‍ය හතරම දේශනා කරන්නේ. බුද්ධ ආගමේ නිසා දේවාරම්මන නොවේ සත්වාරම්මන. සත්‍ය ආරමුණකටයි බුද්ධ ආගම පවතින්නේ. මේ සත්‍ය හතරම අත්හදා බලන්න පුළුවන්. අන්ධ විශ්වාසයක් මේකට උමනාවක් නැහැ. සමහර ආගම් රඳා තියෙන්නේ නුදුටු දෙවි කෙනෙකුන් කරේ බිය පිටයි විශ්වාසයේ පිටයි. බුද්ධ ආගම එහෙම නෙවෙයි. බුද්ධ ආගම රඳා තියෙන්නේ අත්හදා බලන්න පුළුවන් සත්‍ය හතරක් පිටයි. ඒ නිසා බුද්ධ ආගමේ සම්පූර්ණ නිදහස තියෙනවා. බලකිරීමක් මේ බුද්ධ ආගමේ නැහැ. බුද්ධ ශාසනය පැවතිලා 2500ක් ඉක්මුණත් බුද්ධ ධර්මයේ පතුරවන්ට එකම ලේබිනුවක් අස්වලවල නැහැ. මේ ආගමට එන්ට ආවත් උන්වහන්සේ කියන තව ටිකක් කල්පනා කරලා බලන්න පරීක්ෂා කරලා බලන්න බලලා පිළිගන්න බුද්ධ ආගමේ බෞද්ධයෙක් පින්වත්නි පොතකටවත් වහල් නැහැ පුද්ගලයෙකුටවත් වහල් නැහැ ඒකයි මේ ධර්මයට කියන්නේ ඒහි පස්සෙක එන්න බලන්න කියලා කියන්නේ. නිකම් පිළිගන්නේ නෙමෙයි. ඇවිත් බලන්න බුද්ධ ආගම මොකද්ද කියලා. ඒකයි නුවණට හුරු ආගමක් වෙනවත් මේ බුද්ධ ආගම. ඔය බර්ටන් රසල් වගේ මහත්මයෙක් කියන එකක් මට ඇති ආගමක් නෑ. නමුත් මම ආගමක් පිළිගන්නවා නම් පිළිගන්නේ බුද්ධ ආගමයි. ඇයි? නුවණට හුරුයි නිදහස තියෙන ආගමක් බුද්ධ ආගමයි. ඒ නිදහස තියෙනවා පින්වත්නි බුද්ධ ආගමේ. කාහටත් මේ නිදහස පැතිරෙව්වා. බුද්ධ කාලයට පෙර තදින් කුල ભેදේ තිබුණා. උන්වහන්සේ තමයි පළමුවෙන්ම දේශනා කළේ නජච්ඡාවසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනාවසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ ජාති මාත්‍රයෙන් වසලයක් නොවේ ජාති මාත්‍රයෙන් බ්‍රාහ්මණයෙක් නොවේ ක්‍රියාවෙන්ම සලෙක් වේ ක්‍රියාවෙන් බ්‍රාහ්මණයෙක් වේ. උන්වහන්සේ පින්වත්නි දුප්පතුන්ට විශේෂ මෙහෙයක් කළේ. දුප්පතුන් උසස් කරගන්න මහන්සි ගත්තා උන්වහන්සේ. සමහර කියන බුද්ධාගමේ දුප්පතුන්ට නැහැ අනුකම්පාවක්. බුද්ධ දුප්පතුන් ගැන විශේෂ අනුකම්පාවක් නැහැ නෑ පින්වත්නි. බුදුහාන් රුවිතර දුප්පතුන්ට අනුකම්පාව දැක්වෙන්නේ නැහැ කවුරුත්ම. සුනීත වගේ පාරතු ගාන මිනිස් මහාන කරගත්තා. උපාලි වගේ පණික කුලයට මහාන කරගෙන විනයටත් ප්‍රධානකම දුන්නා. කිව්ව පමණක් නේ පින්වත්නි උන්වහන්සේ වචනයෙන් ක්‍රියාවෙන් පෙන්වුවා උන්වහන්සේ කියපු වචනේ මොකක්ද කියලා. ලෝකේ පළමුවෙන්ම අසරණ ජනයාගේ දියුණුවට වැඩ කළේ කවුද කියලා ඇසුවොත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්න පුළුවන්. ඒ නිදහස දුන්න කාටත් උන්වහන්සේගේ මෛත්‍රිය ධනවතුන්ටත් තියෙනවා දුප්පතුන්ටත් තියෙනවා විශේෂයෙන් දුප්පතුන්ට තියෙනවා මේ නිදහස උන්වහන්සේ ස්ත්‍රී පක්ෂයට දැක්වුවා ස්ත්‍රී පක්ෂයේ බුද්ධ කාලේ බොහොම පහත් කර සැලකුවා නරක ආදීට යන පාරේ පීඩා තිබෙන පහන් කණුවේ කියලා සමහර Hindu පොත්වල පෙන්ලා තියෙන්නේ උන්වහන්සේ දේශනා කළා දෙව්ලොවට නැගීමට ලෙස ඉනිමගක් තියෙනවා කවුද ඉනිමග මෑණියන් වහන්සේ ඒ කාලේ පින්වත්නි ගෑනු ළමයෙක් පවුල කරලා ලැබුණොත් එimhe කනගාටු වෙනවා. මේ දෑවැද්ද දෙන්න තියෙන නිසා. දවසක් බුදුහාමුදුරුවෝ කොසල්රායතුමා සමග කතා කරමින් සිටියදී දූතයෙක් කියලා පණිවිඩයක් කිව්වා. රායතුමාගේ මූණ නරක් වුණා. ඒ මහරජා මූණ නරක් කරගත්තේ අනේ හාමුදුරනේ මට දුවක් ලැබුණයි කියනවා. ආ මහරජා එහෙම හිතන්ට එපා. කවුරුත් නොකියපු වචනයක් පින්වත්නි. ඉත්තිහිපේ කච්චියා සෙය්‍යාපෝස ජනාධිපති සමහර ස්ත්‍රීන් ප්‍රේමින්ටත් වඩා උතුම්. ඒ නිසා මේ කුමරිය හොඳට රැක බලා ගන්නට. මොන ස්ත්‍රීවරද? මේධා විනී සීලවතී සසුදේවා පතිබ්බතා නුවණ ඇතේ. සිල්වත් වූ විවාහ වුණයින් පස්සේ නන්දමාම දෙවියන් මෙන් සලකන පතිවත දහම රකින හොඳ ස්ත්‍රීවරු සිටනවාය මේ කුමරිය හොඳට රැක බලා ගන්නට සම්පූර්ණ නිදහස දුන්න පින්වත්නි පළමුවෙන්ම ස්ත්‍රී පක්ෂයේ සමාගමක් පිහිටුවේ කවුද බුදුරජාන් වහන්සේ මේ භික්ෂුණී ශාසනය භික්ෂු ශාසනයේ සාරිපුත්ත මොග්ගල්ලාන වැනි දිනමක් ඇති කළා වගේම භික්ෂුණී ශාසනයටත් හේමා උප්පලවන්නා කියලා දිනමක් ඇති කළා කවුරුත් නොකර ක්‍රියාවක් වෙනවත් මේක. ඉන්දියාවේ කාලේ ස්ත්‍රී පක්ෂිතොම් නිදාසනය කළේ එකක් නෙවෙයි. නමුත් උන්වහන්සේ ස්ත්‍රී පක්ෂයට හිමි නිදාස දුන්න. ඊළම තාත්විර නගින් දිදක් දුන්න උන්වහන්සේ. ඒ වගේම ආශ්‍රණ තිරසනුන්ටත් එන්නේ දහස් දැක්වුවා. සතු මරන්ට එපා, මරවන්ට එපා, මැරීමට අනුබල දෙන්නට එපා. මේ අසන්න සතුන්ට විශේෂ අනුකම්පාවක් දැක්වුවා. ඒක අහිංසාව බෞද්ධයන්ගේ ප්‍රධාන අංගයක්. මේ නිදහස පින්වත්නි සියලු දෙනාටම උන්වහන්සේ දීලායි තියෙන්නේ. මේ බුද්ධ ආගමේ මේ චතුරාර්ය සත්‍ය තමයි පදනම ප්‍රධාන වශයෙන් සලකන්න තියෙන හතර. ඒ වගේම අපිට පේනවා පින්වත්නි මේ ලෝකේ විවිධයි ලෝකේ විෂමයි. සමහර දෙයක් සොයා ගන්න නැහැ. සමහර ධනවත් සමහරු දුප්පත්. අපි කියමු උත්පත්තියෙන් කියලා. උත්පත්තියෙන් ධනවත් අය ඉන්නවා උත්පත්තියෙන් දුප්පත් අය සිටිනවා. සමහර නුවණ තියෙන සමහරට නුවණ නැහැ. සමහර නිරෝගය සමහරට ලෙඩ දුක් තියෙනවා. ඇයි මෙහෙම වෙනසක් තියෙන ලෝකේ? විවිධමක් මක් නිසාද විෂමමක් නිසාද මේ ලෝකය සමහරු කියනවා කිසි කරුණක් නැහැ හේතුවක් නැහැ ඒ අහේතුක වාදය පැත්තක දානවා හේතුවක් නැතුව කිසිවක් සිදුනවන්ට බෑ හැම එකටම හේතුවක් තියෙනවා සමහරු කියනවා දෙවියන් වහන්සේ කියලා මා මේ කියන වචනයට සමාධිය වචනය කරන්න බෞද්ධ කවුරුත් සිටිනවා නම් බුද්ධ ආගමේ හැටියට ලෝමාවන දෙවි කෙනෙක් නැහැ කෙනෙකුට සැව දෙන්නට කෙනෙකුට දුක් දෙන්නට කෙනෙකු සස් කිරීමට කෙනෙක් පාල් කිරීමට යුක්තියක් නැහැ පින්වත්නි සාධාරණකමක් එතන නැහැ එනිසා බුද්ධ ආගමේ හැටියට ලෝ මවන දෙවි කෙනෙක් නැහැ ට්‍රාන්ස්ෆර් පණිතුමෙක් වොල්ටේ කියලා කියන වොල්ටේ නැමැති පණිතුමේ කියන වචනය මිනිසාගේ උතුම්ම මැවීම නම් දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ නෙවෙයි මිනිසා මැව්වේ මිනිසා තමයි නැති දෙවි කෙනෙක් මවාගෙන තියෙන්නේ. කල්පනාට ගත යුතු වචනය. අපි එතකොට නිර්මාණවාදයත් පැත්තක තියෙනවා. විද්‍යාව හැටියට මොකද්ද කියන්නේ? අපිට මෞඛසදී මෞපියන්ගෙන් පොඩි රූප ධාතුවක් ලැබෙනවා. අඟලෙන් 3 කෝටියෙන් පංගුවයි කියලායි කියන්නේ. විද්‍යාව හැටියට ගන්නේ රූප පදනම විතරයි. මේ කුඩා රූපය දෙක අතර අට 16 31 ක්‍රමයෙන් ගිහිල්ලා නව මාසයකනොත් 10 දවසකනොත් බින්දෙක් ඇති වෙනවා. කොහොමයි අපි පිළිගන්නවා ඒක. අපි ප්‍රශ්න කරනවා එහෙනම් මොකද මේ නිඹුල් දරුවන් අතර වෙනසක් තියෙන්නේ? රූපයෙන් සමානයි. චරිතය අතින් ගුණ ධර්ම අතින් ඥාන ශක්තිය අතින් වෙනසක් තියෙනවා. ඒකට උත්තරයක් ලබා ගන්න අමාරුයි. සමහර ළමයි මොකද කුණා කාලයේම නොඑක් භාෂාවලින් කතා කරන්නේ. නුගත් භාෂාව. නමුත් මේ ළමයි කතා කරනවා. මැන්චෙස්ටර් වල හිටිය ළමෙක් චාල්ස් බැනට් කියලා. වයස තුනේදී භාෂා හතරක් කතා කළා. කොහොමද මේක වන්නේ? සමහර ළමයි සමහර විෂයන් පිළිබඳ විශේෂ සමර්ථකමක් තියෙනවා. බුද්ධ ආගමේට කියනවා කලල රූපේ හට ගැනීමට මෞකසදී මෞපියන්ගෙන් ලැබෙන රූප ධාතුව පමණක් නොවේ එතන තියෙන්න ඕන පටිසන්ධි චිත්තය ඔක වෙන විදියකින් කියන ගන්ධබ්බ කියලා කියන. එතන උපදීයුතු සත්වයේ කියන එකයි. තේරුම් ගැනීමට පාසේ පටිසන්ධි චිත්තය. පටිසන්ධි චිත්තය ඇතිවන්නේ පෙර කර්ම බලයෙන්. පෙර කර්ම බලයෙන් මේ පටිසන්ධි චිත්තයත් ඇති වුණාම මෞපියන්ගෙන් ලැබෙන රූප ධාතුත් එකතු වුණාම අන කල රූපේ හට ගන්නවා. බුද්ධාගම හැටියට වැඩි ප්‍රධාන නාම පද නමයි. නාමයේ පේන්නේ නැහැ, සිත පේන්නේ නැහැ. පෙනෙන්නට සිතේ වැඩි බලයක් තියෙනවා. රූපයට වඩා බලය තියෙන පෙනෙන්නට සිතේ. සාමාන්‍යයෙන් බැලුවාම නොපෙනෙන දෙහි වැඩි බලයක් පවතිනවා. විදුලිය බලය බලන්න. විදුලිය එළිය පේනවා. විදුලිය බලය පේන්නේ නැහැ. ලොකු ශක්තියක් විදුලිය බලය තියෙනවා. ඒ වගේ සිතේ ඊටත් වඩා බලයක් තියෙනවා. මේ සිත පුළුවන් පින්වත් නේ. ලෝකේ ජීවණයට පාවිච්චි කරන්නත් ලෝකේ පිළිහිමට පාවිච්චි කරන්නත්. එනිසා සිත ප්‍රධානයි බුද්ධ ආගමේ හැටියට. ඒ පරිසන්දි චිත්තයත් මෞඛ්‍යයෙන් ලැබෙන රූප ධාතු ටික තුනම ඔන්න කලර රූපේ හට ගන්නවා. ඒකයි වෙනසක් තියෙන්නේ. නුගත් භාෂාවලින් කතා කරන්නේ පෙර කර්ම පුරුද්ද හැටියට. සමහර භාෂා පිළිබඳ විශේෂ සාමර්ථ්‍යයක් තියෙන්නේ පෙර කර්මයේ හැටියටයි. ඔන්න දැන් එනවා අපි මේකට. ඇයි ලෝකේ විවිධ ලෝකේ විෂම නොඑක හේතු තියෙනවා. නානා හේතු. එක ප්‍රධාන හේතුවක් තමයි කර්මය. බුද්ධ ආගමේ හැටියට කියන්නේ නැහැ සියල්ලම කර්මයෙන් සිද්ධ වෙනවායි කියලා. කර්මය ප්‍රධාන හේතුවක් හේතු රාශිය තියෙනවා. සියල්ලම කර්මයෙන් සිද්ධ වෙනවා කියලා කියනවා නම් එතකොට ඒක හේතුක ආගමක් වෙනවා. බුද්ධාගම ඒක හේතුක නොවේ. නානා හේතුක ආගමයි. නොඑක් හේතු තියෙනවා. නියාම ධර්ම පහක් තියෙන බුද්ධාගම හැටියට. උත් නියාම ඍතු පිළිබඳ නියාමය. බීජ නියාමය. අඹ ගෙඩියක් අඹ ඇටයක් පැලකලොත් අඹ අඹ ගහක්. පොල් ගෙඩියේ ස්වභාවයක් තියෙන ඇස් තුනක් තියෙන ලොඳ තියෙනවා වතුර තියෙනවා. ඒ පොල් ගෙඩියේ ස්වභාවය. ඒ වගේම උරුමය කියන එකත් ඒ බීජ නියාමයටයි ගෑන්නේ. කම්ම නියාම. හොඳ කළොත් සැප නරක කළොත් දුක. ඒ කර්ම නියාමය. කවුරු නියම කරනවා නෙවෙයි. ඒ කර්මයේ ස්වභාවය. ඒ වතුර තියෙනවා. අම්ල කර භාවයෙන් ජල කර භාවයෙන් වතුර හැදෙන්නේ. කවුරු නියම කරනවා නෙවෙයි. ඒ දෙක එකතු වීමෙන් වන වතුර හැදෙනවා. ඒ වගේ යම් කර්මයක් කළොත් ඒක විපාකය ලැබෙනවා. විපාකය කියලා කියන්නේ පැසීමයි, මේරීමයි. හේතු ඵලයක අතකින් බැලුවාම එතකොට කම්ම නියාමය කියලා එකක් තියෙනවා. ධම්ම නියාම කියලා එකක් තියෙනවා. එක වස්තුවක් තව වස්තුවකට ඇද ගන්න ගතිය තියෙනවා. උඩදාපු වතුර පහත්තන් කරා යනවා. ඒ ධර්ම ස්වභාව ධර්ම නියාමයයි. ප්‍රධාන එක චිත්ත නියාමය. සිත් පිළිබඳ නියාමය. ඒක සිතක් හට ගන්නවා නැති වෙනවා හට ගන්නවා නැති වෙනවා. දිගටම මේ සිත් ගලාගෙන යනවා. එක මොහොතයි පින්වත් අපි ජීවත් වන්නේ. ඒ මොහොත අතීතයට යනවා. චිත්ත පරම්පරාවක් අපේ තියෙනවා. මේ සිත දිනු කරගත්තොත් අතීතය කියන්නත් පුළුවනි අනාගතය කියන්නත් පුළුවනි. එඩ්ගා කේස් කියලා මහත්මයෙකුට ඇමරිකාවේ ලෙඩෙක් තමන් ගාවට ගෙනහම කියන තමන්ම මෝහණයට පැමිණලා කියන මේ ලෙඩාට මේක ඇති වෙලා තියෙන පෙර කර්ම බලය. මෙන්න මේකයි දීතු බේතේ කියලා ලෙඩ 10000කට වඩා සුව කරලා තියෙනවා. පොතකුත් ගහලා තියෙන ඒ ගැන. ඉංග්‍රීසියෙන් උත් තියෙන පොත ඒක සිංහලෙන් උත් තියෙන සංසාර මන්දිරය කියලා. බලන්ට වටිනවා පින්වත් අතීතය අනාගතය කියන්නත් පුළුවන් වෙන්නත් ඉස්සෙල්ලා කොහොමද කියන්නේ අනාගතය කියන්නත් පුළුවන් චිත්ත තමාගේ සිත දියුණු කරගත්තොත් මම මේ කරුණු කියනවට සමාධිය වටිනායි කරන්නට ඉන්දියාවට මා ගියා මේක පරීක්ෂා කිරීමට මදුරාසේ හිටිය මහත්මේ නොඑක් දෙනාගේ චරිත විස්තර කරලා තියෙන පුස්කොළ පොත් තිබුණා මම දැක්කේ පුස්කොළ පොත් මගේ උපන් දාස පමණක් දුන්නා. මගේ පොත මගේ විස්තර සොයාගත්තා. ඒ පොතේ ලියලා තියෙනවා පින්වත්නි. ලියලා තියෙන එකයි මේ කියන්නේ. නම නාරද මෑණියන්ගේ නාම මේකයි පියාණන්ගේ නාම මේකයි. වයස 20 ඇතුළත මහානවන්ට ඕන. හරියට උපන් දවසමයි මහාන වෙන්නේ. මහානවන්නේ. උපන් දවසමයි මා මහාන වුනේ. අවසේ 16 දී මහාන වෙනවා. 18 දී උපසම්පදා වෙනවා. ආචන් වංශගේ නාම මේකයි. මහාන වෙන්න ඉස්සලා මේකයි නම මහානුණයෙන් පස්සේ මේකයි නම. ඔක්කොම හරි. ධර්මයේ ඉගෙනගෙන පිටරටත් වෙන දහම් දෙසීමට. අවුරුදු 55 දී මෙතනට එන්නේ පරීක්ෂා කිරීම. හරියට අවුරුදු 55 දී මා එතනට ගියේ. පුදුමේ පින්වත්නි. මා උපදින්නත් ඉස්සෙල්ලා එතනට යන්නේ කවද කියලා තියෙනවා. දැන් 55 ඔබ්බේ කියනවා. 60 දී බඩේ අමාරුවක් හට ගන්නවා. හරි. 60 දී බඩේ අමාරුවක් මට හටගත්තා. සල්ලි කර්මයකුත් කරන්න උනා. 73 දී දෙසැම්බර් මාසේ 2016 උදේදී අපවත් වෙනවා. ඒක විතරක් වෙනස් වුණා. වෙන්න පුළුවන් පින්වත් නේ. ඒ 73 වෙනකොට මට මැරෙන තරමටම ලෙඩක් හැදුනා. නමුත් මැරුණේ නෑ පින්වත් නේ. මේක දන අපිට කිව්වා සෙත් පැතුවා කොහොම හරි මගේ ජීවිතේ බේරගත්තා. 73 නේ දැන් මං අවුරුදු 5ක වැඩි ඉන්න අතරේක කාලයක්. ඒක වෙන්න බැරි කමක් නැහැ. ಗುಣධර්ම බලය තියෙනවා, සෙත් පැතීම් තියෙනවා. ඒ බලයෙන් ජීවිතේ දික් කරගන්න පුළුවන්. මේ අනාගතේ වෙන පින්වත්නේ පුළුවන් සිත දියුණු කරගත්තාම අතීතෙත් පුළුවන් අනාගතයත් කියන්න පුළුවන් නේද? දැන් බලන්න නියාම ධර්ම පහක් තියෙනවා. නමුත් අර මේකක් නෑ පින්නවත්. උත්පත්තියෙන් දුප්පත් වුණත් උත්සාහයෙන් ඉහළම තත්වයට පැමිණෙන්න පුළුවන්. උත්පත්තියෙන් ධනවත් වුණත් උත්සාහය නොමැතිනම් ක්‍රියාව හොඳ නැත්නම් පහළම තත්වයට පැමිණෙන්න පුළුවන්. අන්න කර්මය හැටි බලන්න පින්නවත් නේ. එනිසා හිතන්න හරින්නේ කොහොම කර්මයෙන් සිදු වෙනවයි කියලා. මොකක්ද කර්මය කියන්නේ? හේතුඵල ධර්මයයි. මේ හේතුවෙන් මේ ඵලය ලැබෙනවා. ඉතින් හේතුඵල ධර්මය යම් කෙනෙක් විශ්වාස කරනවා නම් දෙවි කෙනෙකුන් කෙරේ විශ්වාස තියාගන්න අමාරුයි. දැන් අපේ පොත්වල පෙන්ලා තියෙන්නේ යාදිසං වපතේ බීජං තාදිසංහරතේ ඵලං. යම් කෙනෙක් යම් විදියකට විත්‍රයක් වතුරුවොත් ඒ විදියට ඒ ඵලය ලැබෙන්නේ. ඒ හේතුඵල ධර්මයයි. හේතුඵල ධර්මයක් නැtei කියලා කියන්න බෑ. හේත් මේ කර්මය කියන්නේ ඉරණමක් නෙමෙයි පින්වත්නි. අපිට පුළුවන් අපේ උත්සාහයෙන් ඒ අපේ අකුසල කර්මත් ටික යටපත් කරගන්නට. අඟුලිමාල හඳු භූමිනි මරුව මහාන වෙන්නේ ඉස්සෙල්ල නමුත් රහත් වුණානේ. ඊට තියෙනවා පින්වත්නි උත්සාහයෙන් අපිට පුළුවන් අපේ කර්ම ශක්තිය ටික අඩු කරගන්නට. නමුත් යමක් වෙන්න තියෙනවා නම් ඒක බුදු කෙනෙකුටවත් වළක්වන්න බෑ. වෙන්න තියෙනවා නම් ඒක වළක්වන්න බෑ කාටවත්. හොඳයි දැන් කර්මය අපි විශ්වාස කරනවා බෞද්ධයන් වශයෙන්. නොඑක් හේතු නිසාය මේ ලෝකේ විවිධ ලෝකේ විෂම කර්මයන් තාක් පවතිනවා නම් ඒ තාකල් පුනරුත්පත්තියක් පුනර්භවයක් තියෙනවා. නැවත ඉපදීමක් තියෙනවා. බුද්ධ ආගම හැටියට කියන්නේ මේ જાතියේ පමණයි. නিত্য ස්වර්ගයකුත් නিত্য නිරේකටත් අතර තියෙන එකම භාවය මේකයි කියලා බුද්ධ ආගමේ කියන්නේ නැහැ. බොහෝ කාලයක් අපි ඉපදිලා තියෙනවා. ඒ වගේම බොහෝ කාලයක් අපි ඉපදෙනවා. නැවත නැවත ඉපදීම අපේ විශ්වාස කරනවා. මොකක්ද මේ ඉපදීම කියලා කියන්නේ? උත්පත්තිය කියලා කියන්නේ. කන්දානං පාතු භාවෝ. ස්කන්ධයන්ගේ පහළවීමයි. නාම රූප ස්කන්ධයන්ගේ පහළවීම උත්පත්තිය භවය. පුනරුත්පත්තිය පුනර්භවය කියන්නේ ඒ නාම රූප ධර්මයන්ගේ නැවත නැවත හට ගැනීමයි. නැවත නැවත හට ගැනීම පුනරුත්පත් වෙන නැත්නම් පුනර්භවය. සම්පූර්ණ නැති වෙන්නේ නැහැ පින්වත් මරුණෙන් පස්සේ කර්මානුකූලව තමාගේ ඉපදීම ඇති වෙනවා. මෙතන විදුලිය එළිය තියෙනවා. බුබුල තියෙනවා. බුබුල කැඩලා ගියොත් එහෙම එළිය නැති වෙනවා අඳුර වෙනවා. නමුත් විදුලි බලය පවතින නිසා තා බුබුලකින් මේ එළිය ලබා ගන්න පුළුවන් අපිට. ඒ වගේ මෙතන කර්මයේ යම්තාක් පවතිනවා නම් ඒ තාකල් නැවත නැවත ඉපදීම ඇති වෙනවා. සම්පූර්ණ නැති වී යන්නේ. කර්ම ශක්තිය හැරෙන්න ඉපදීම ඇති වෙනවා. කොහොමද විශ්වාස කරන්නේ? සාක්ෂි තියනවා පින්වත්නේ. බුදුහාමුදුර තමයි ප්‍රධාන සාක්ෂිය. සමහර පොඩි ළමයිනුත් ඉන්නවා. පෙර જાති ගැන කියන්න පුළුවන්. જાති ස්මරණ ඥානය ඇති කරගත්ත ළමයි ඉන්නවා. සාක්ෂි තියනවා. ප්‍රායෝගික වශයෙන් ඔප්පු කරන්න බැරි එක ඇත්තයි. ප්‍රායෝගික වශයෙන් උපු නොකරන්න බැරි බවත් ඇත්තයි. වතුර පුළුවනේ අපිට ප්‍රායෝගික වශයෙන් උපු කරන්නට ජල කර වායු අම්ල කර වායුන් යුක්තයි කියලා. ප්‍රායෝගික වශයෙන් ප්‍රායෝගික වශයෙන් ඔප්පු කරන්නටද අප නොකරන්නටද නම් සාක්ෂි තියෙනවා. ඊයේ කියලා දවසක් තිබුණායි කියලා ඔප්පු කරන්න පුළුවන්ද ප්‍රායෝගික වශයෙන්? හෙට කියලා දවසක් තියෙනවායි කියලා ඔප්පු කරන්න පුළුවන්ද? නෑ පින්වත්නි. නම් සාක්ෂි තියෙනවා. අපේ සීයේ තියෙන ඊයේ හිටියයි කියලා ඉතින් අද හැටියට හෙට තර්කානුකූලව හෙට කියලා සත් ඇති වෙන්න පුළුවන් කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒකම සාක්ෂි තියෙනවා. දැන් තව එකක් තියෙනවා පින්වත්නි මනෝවිග්‍රහය කියලා. මේ මනෝවිග්‍රහ වලින් මෝහණයට පමනවලා අතීතය කියන්න පුළුවන්. පොඩි කාලට යන්න පුළුවන්. පෙරජාති වලට යන්න පුළුවන්. ඇමරිකාවේ එක මහත්මයෙක් හිටියා. ಜಾති 47ක් කියන්න පුළුවන්. ওই මනෝවිග්‍රහයෙන් පිරිමි වෙලා ඉපදලා තියෙන 23ක්, ස්ත්‍රී වෙලා ඉපදලා තියෙන 24ක්. ඒක කල්පනාවට ගත යුතු කාරණා. ඒ සාක්ෂි තියෙනවා පින්වත් වෙලා මදි මට ඒක විස්තර කරන්නට. ඉතින් නැවත ඉපදීමක් අපි බෞද්ධයන් වශයෙන් විශ්වාස කරනවා. නමුත් නැවත ඉපදීම තිබුණාට මොකද ආත්මයක් නැහැ. මෙතන මරුණයින් පස්සේ තව තැනක ආත්මයක් යනවා කියලා නෑ බුද්ධ ආගමේ අනාත්ම ධර්මයයි. දැන් මේ සත්‍ය දිගට ගලාගෙන යනවා. මොහොතෙන් මොහොත වෙනස් වෙයි පවතිනවා. දිගටම ගලා යනවා චිත්ත සංතතියක් තියෙනවා අන්න අන්තිම මොහොත ආවේ කියමු චුතිය ආවා චුතියකෙන් 아무තු දෙයක් නැහැ චුතියට ඉස්සෙල්ලා ප්‍රතිසන්දි චිත්ත වීතියක් ඇති වෙනවා ඒක හැටියට තමයි නැවත ඉදීම ඇති වෙන්නේ නැවත භවයක මේ පරිසන්දි චිත්තය හටගන්නේ චුති කියන්නේ නිකන් ගිලිහි යාමක් මම නෑ ඒ චුතිය නැති වුණ හැටියෙම තව භවයක සුදුසු භවයක ප්‍රතිසන්දි චිත්තය ඇති වෙනවා අන්තර්භවයක් නැහැ අතරතුරද භවයක් නෑ පින්වත්නි. අපි තේරවාද බුද්ධ ආගම හැටියට. මහායානත් සමහර හිතනවා ටිබෙට් ඇතු හිතන දවස් 17ක් තියෙනයි කියලා. නෑ තේරවාද බුද්ධ ආගම හැටියට නෑ. අන්තිම චුතිචිත්තේ නැති වුණ හැටියම කර්ම බලයෙන් තවතනක ප්‍රතිසන්දි චිත්තය හත ගන්නවා. සම්පූර්ණ ඕත් නෙවෙයි සම්පූර්ණ නැහත් නෙවෙයි තැනත්තා. මේ සිත ඇති වෙනා ඊගාතාවසිතක් හට ගන්නවා ඊගාතාවසිතක් හට ගන්නවා හටගත් දෙවෙනි සිත සම්පූර්ණ ඕත් නෙවෙයි නැහත් නොවේ. මේ සිත හටගන්න ඔක්කොම ශක්තිය දෙවෙනි සිතට දෙමින්. එතකොට දෙවෙනි සිත සම්පූර්ණ ඕත් නෙවෙයි නැහත් නොවේ. මේ සත්‍යයම නැන් පස්සේ තව තැනක ඉපදීම ඇති වෙනවා. සම්පූර්ණ ඒ තන ඒ සත්‍යයත් නෙවෙයි සම්පූර්ණ නෝ වෙනස් කෙනෙකුත් නෙවෙයි. ආ ඒකයි බුද්ධ ආගමට කියන්නේ නචසෝ නච අඤ්ඤෝ කියන. සම්පූර්ණ එතනත්තත් නෙවෙයි සම්පූර්ණ වෙන කෙනෙකුත් නෙවෙයි. අනාත්ම ධර්මය උගන්වන්නේ බුද්ධ ආගමේ තමයි. පුනරුත්පත්තිය, පුනර්භවය ආත්මයක් නැතුව උගන්වන්නේ. බුද්ධ ආගම කොටින් කියනවනම් සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසන. බුද්ධාන ශාසනං කියලායි කියන්නේ. සබ්බපාපස්සා කරණං සීලපව නොකිරීම. කුසලස්ස උපසම්පදා කුසල් කිරීම. සචිත්ත පරියෝදපණං සිත පිරිසුදු කර ගැනීම. මේ බුදුවරයන්ගේ අවවාදයයි. බෞද්ධයන් වශයෙන් හැකි පමණ පවින් වලකී යුතුයි කුසල් කළ යුතුයි සියල්ලට වඩා සිත පිරිසිදු කර ගැනීමට මහන්සි ගත යුතුයි සිත පිරිසිදු කිරීමට උපකාර වෙන එකක් තමයි භාවනා කියන එක. තව විදියකින් බුද්ධාගම වචන තුනකින් කියනනම් අනිච්ච දුක්ඛ අනාත්තා. මුළු බුද්ධාගම ওই වචන තුනේ තියෙනවා. දැන් පින්වත්නි මම බුද්ධ ධර්මය කියන්නේ මොකක්ද කියලා කොටින් තේරුම් කරලා දුන්නා. ඒ බුද්ධ ධර්ම හොඳට අපි ඉගෙනගෙන ඊට අනුව පිළිපදින්න මාංශය ගන්න ඕන. පිළිපැදීම තමයි ප්‍රධාන ඒක. ඒ බුද්ධ ධර්මයේ පින්නවත් තාම ලංකාවේ තියෙන. ලංකාවේ බුද්ධ ශාසනය ධර්ම ඉක්මනට නැති වී යන්නේ නැහැ. අනිත් රටවල දැන් පේනවා වෙනස් වෙවි පවතිනවා. තාම අපේ භාග්‍ය සම්පන්න මේ ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය පවතිනවා. බොහෝ කාලයක් පැවතීමට ඉඩක් තියෙනවා. අපේ ශාසනය පවතින්නේ කොහොමද? අපි ධර්මානුකූලව පිළිපැද්දොත්. මේ සියලු දෙනාටම පින් සිදු වේවා බණ ඇසීමෙන් හැම දෙනාම මේ පින හේතුකට වෙන උතුම් නිවන් සම්පත් ප්‍රාර්ථනා කරගන්න.